විනාඩි 35ක පමණ කාලයක් නෑ පැයක පමණ කාලයක් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා කට්ටිය පුරුදු නිසා ලිඛිත ධර්ම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා කෙසේ නමුත් සාකච්ඡාව යද්දී මතිපතාන්තර ප්‍රකාශ කිරීම හෝ ප්‍රශ්න මතු කිරීම හෝ තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම සාදරව ඉල්ලා සිටිනවා. ඉන්නේ ගරු ස්වාමීන් වහන්සේ රූප ධර්ම තුනි වී ගිය පසු නාම ධර්ම වල පාදක වූ ද්වේෂය දැකගන්නේ කෙසේද? උදාහරණයක් ලෙස පාළුවක් බයක් දැනෙන විට ඒ ඒ බව දැනගන්න අතර ඒ අට ඇත්තේ ද්වේෂයේ බව හිතින් හිතනවා මේ හිතීම නිවැරදිද එසේ නොමැති නම් ඒ ද්වේෂයේ බව දැනගන්න ආකාරය විස්තර කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි හොඳ සාර්ථක විදිහට හැබැයි අදහස ඉදිරිපත් කරලා තියෙනවා වචන වලට දාලා තියෙනවා ඒක නිසා මම හිතනවා මේක කාටත් වගේ අදාළ වෙයි කියලා. මේ මේකට මූල ධර්ම වශයෙන් උත් හිතා ගන්න පුළුවන්. ඒ පාළු ගතිය, බය, අසරණ ගතිය, ඒකාකාරීකම, නීරස ගති, අසරණ ගති මේ තේරම ද්වේෂයිසිකෙන් ඇති කරන බුබුලු. ද්වේෂකේ මතුවෙන දේවල්. ඉතින් ඒක නිසා ඒවා එනකොට ඒවා දුකින් දුරින් දුරුවන් කිරීමටයි අපේ සාමාන්‍ය දැනුම පාවිච්චි වෙන්නේ. ඒ දුරින් දුරුවන් කරන ගතියම නොදකින් නොපතන් කියන බලන ගතියම ද්වේෂ ලක්ෂණක් කියලා ඒක සාමාන්‍ය භාවනා නොකරත් මේ ප්‍රකාශය දිහා බලනකොට කියන්න පුළුවන්. නමුත් ඒකට අපි කොහොමද ක්‍රියාවන්ත කරන්නේ කියලා නැත්නම් මේක ක්‍රියාවත් කරන්නේ කොහොමද කියලා බැලුවොත් ඒ යට ඇත්තේ ද්වේෂයේ බව හිතින් හිතෙනවා. මේ හිතීම නිවැරදිද? මේක හිතනවා හිතෙනවා කියන දෙක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. හිතන්න ගත්තොත් භාවනාවට අවුලක් වෙනවා. හිතෙනවා නම් හොඳයි කියලා කියන්නේ. මොකද හිතනවා කියලා කියන්නේ සකර්මක පදයක් චේතනාවක් වැඩ කරනවා. හිතෙනවා කියලා කියන්නේ සිදුවෙන දෙයක් චේතනාවක් කියමක් නැහැ. හිතෙනවා නම් තමයි භාවනා හරි. හිතනවා නම් එතන කියන්නේ තියෙන්නේ චින්තාමය ඥාන ඉස්තර වෙලා ප්‍රත්‍යක්ෂය පොඩක් පසට යනවා. ඉතින් ඒ නිසා ඒක හැබැයි හොඳ දෙයක්. ඒ කියන්නේ හරි පැත්ත. නමුත් මේ කරත් ඉස්තර වෙලා ගුණ පිටපස්ස දැම්ම වගේ දෝෂයක් තියෙනවා. නමුත් මේ එමෙ හිතෙනවා නම් හොඳම දේ තමයි ඒ දේ ඉස්මතු කරන්න කුළු ගන්නන්න තෙද ගන්නවන්න මෙනෙහි කරන එක ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් ද්වේෂයක් කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ නම කියලා කතා කරනවා. කතා කරපු ගමන් එයා මේ රහසුතු සේවයකට Taman කොටු වෙලා ඉන්නවා වගේ කියන බයක් ඇති වෙන්න පටන් ගන්නවා. ද්වේෂය වැඩ කරන්නේ සම්පූර්ණ වංචනික ස්වභාවයක. අන්නේ වංචනික ස්වභාවයේ කඩලා එයාට ආලෝකයක් වැටුවොත්. දැන් ඔබ කොටු වෙලා ඉන්නේ. ඔබ එනකොට මං අල්ලන්න ලෑස්ති කියන එක අර මෙනෙහි කරනකොට මේ ද්වේෂය සෑහෙන පසුබෑමක් සිදු වෙනවා. මේ ඕනම කෙලෙසයක ගතිය තමයි ආලෝකයට බයයි, සත්‍යයට බයයි, වර්තමානයට බයයි. ඒගොල්ල වැඩ කරන්නේ අතීත අනාගතේ අන්ධකාරයේ මේ මූණ අස්පනා පිට නෙවෙයි. මේ බව දැනගෙන කෙලින්ම ක්ලේශයට මුහුණ දුන්නොත් එයාට මේ ඒ ද්වේෂ ශක්තිය කෙලෙස් ශක්තිය නැති වෙලා යනවා. නිසා ද්වේෂයට කෙලින්ම මුහුණ දීමක් වශයෙන් තමයි මෙනෙහි කරන්න කියන්නේ. නම කියලා කතා කරන්න කියලා. ඒකෙදි මට මතකයි මේ සිද්ධියක් වුණා මම හිතනවා කෙටියෙන් ටිකක් මේක විස්තර වෙයි කියලා ඔය JVP කාලේ මේ පිටපලාතක හිටපු මේ මුසුංගා දාමරිකම් කරපු ඒ කියන්නේ අපරාධ වලට ලක් වෙච්ච පක්ෂය වෙනුවෙන් ලක් කරපු ඒ JVP කෙනෙක් ලංකාවේ ඒ දවස්වල පෙරදිනට ඇවිල්ලා හිටියා මිනිහා වෙන නමක් දාගෙන හිටියේ. ඒ යාළුවට ඔක්කොටම කියලා තියුණා මම එහි හිටියොත් අහුවෙනවා. ඒක නිසා මම මෙහෙ තියෙනවා කාටවත් කියන්න එපා මට මේ නම කියලා කතා කරන්න කියලා. ඉතින් යාළුවොත් මෙයාව අරසා කරා ඒකෙදී කොහමරි රාජ්‍යත්තු සේවයට හම්බුණා පෙරදින පැත්තේ ඉන්නවයි කියලා. එයිල බලනකොට ඒ නම නැහැ. ඒ නම තියෙන පුරුෂයෙක් නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. නමුත් ඒ ඔත්තුකාරයට ඉඟියක් ලැබිලා තියෙනවා පොඩ්ඩක් බලන්නකොට ළඟදී අකු මිනිස්සෙක් අරීමේ කියලා එක දවසක් එයා අර මිනිස්සයා ඉන්නකොට කෙලින්ම පරන්නම කියලා කතා කරලා තියෙනවා. අනේ ඒක පාට හැරලා බලනවා. එච්චරයි. ආයෙත් පස්සේ මොකක්වත් ඕනේ නැහැ එයින් ඇති. මුළු ඔක්කොමලා දන්නේ අලුත් නමේ. නමුත් අර මිනිස්සයා දන්නවා මෙයා ඉස්සර හිටියේ මේ නමෙන් කියලා හැසෙනවාදී ආලෝක කවිය කියලා පරණම කියලා කතා කරලා හැරෙනකොටම අවුලක්. ඒ වගේ තමයි ද්වේෂය සෙල්ලම් කරන්නේ හැම වෙලාවෙම වංචනිකව. හැම වෙලාවෙම නෙවෙයි මෙතන මේ කතා කරන්නේ වංචනික දෙයක්. ඒ වංචනික දෙයට හොඳම දේ තමයි ඒ විදිහට නේමින් නැත්නම් ලේබලින් කරනකොට හරි ගියාන එකපාරටම තේරෙනවා. හරිය තහන්ට ඒ කරනකොටම තේරෙනවා අද නම් ඊතලෙ පපුවටම වැදුනා කියලා. පහවට බිද්දට මුගක් වෙලාවට පතුරට වදින. පහවට වදිනකොටම තේරෙනවා. අන්න ඒ වගේ මෙතන දෙතෑවර මෙනෙහි කිරීමක් යන්න ඕනේ. එකක් තමයි කම්මැලිකම. පාළුවක් පාළුවක් පාළුවක් පාළුවක් කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කරනත් එක්කම තේරෙනවා මේක නැති කරන්නයි මෙනෙහි කරන්න කියලා. පාළුව නැති කරන්නයි ඒ වැඩ කරන්න පිටිපස්සේ ද්වේෂය. ඒකට කලින් ලෑස්තිලා ගිය කෙනෙක් නම් දන්නවා මොකද මේ ටෙන්ෂන් එක. පාළුවාව පාළුව මෙනෙහි කරන එක. ඒ කියන්නේ නමුත් එතකොට ටෙන්ස් වෙනවා. ඒකට දන්නවනම් සූදානම් වෙලා කියලා මේ ද්වේෂයක් වැඩ කරන්නේ අනුසේ වශයෙන් පටිඝානුසේ කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒක නිකන් හරියටම ඊතලේ ගිහලා වැදුනා වගේ මේ ලොකු කම්පනයක් එන්න පටන් අරගන්නවා. ඒ නිකන් කියනවා ඕනෙම පාලමක් වගේ ස්ට්‍රක්චර් එකක් අරගෙන ඒ පාලමේ හරියටම ගුරුත්ව කේන්ද්‍රයේට සාමාන්‍ය ජිල් බෝලකින් නමලා ගැහුවා මුළු පාලම දෙදරනවා. දෙනවා කියලා කඩාන වැටෙනවා කියන එක නෙවෙයි. ඒකෙන් එන කම්පණය මුළු පාලම පුරාම පැතිරෙනවා. හරියටම හැබැයි ගුරුත්ව කේන්ද්‍රයටම ගන්නවා. ඊට පස්සේ කියනවා නිකන් භෞතික විද්‍යා විනෝදයේ පොතේ ඒ ඒ අය කම්පනයක් ඇති කරනවානේ. හරියට ඒ කම්පණය දැනගෙන එහාට ගිහිල්ලා එහා කෙළවරටම යනකොට අර වගේම ජිල් බෝලකින් ගහුවා කම්පණය දෙගුණ වෙනවා. තුනකින් ගැහුවොත් හරියටම වෙලාවට එහාට යනවා. ඉතින් ඒක නිසා මේ ආමි ප්ලටුන් එක පාලමක් උඩ යනකොට මාච් කරන්න දෙන්නේ නැහැ. මොකද හේතුව මාච් කෙරුවොත් අර කම්පැනි බැරි වෙලා හරි පාලනේ පාලමේ කම්පැනිට අහු වුණොත් පාලම කඩන්න වැටෙනවා. ඒ නිසා පළවෙනි ජිල්බෝල පාරෙන්ම ගුරුත්ව ගුරුත්ව කේන්ද්‍රයට වැදුනා නම් මුළු දෙදරම එක තේරෙනවා. ඒ වගේ හරියටම ද්වේෂයේ ද්වේෂ වශයෙන් මෙනෙහි කරා නම් රාගේ රාගේ වශයෙන් මෙනෙහි කරා නම් මොහේ මොහේ වශයෙන් මෙනෙහි කරා නම් මේක ඇත්තටම උගාක් අහුවෙන්නේ රාග දෝෂ කුමක විතරයි. මොහේ මෙනෙහි කරන්න අහුවෙන්නේ නැහැ අපට. මොකද මොහේට අහුවෙනවා කියලා කියන සතිය නැති වෙලා ගිහිල්ලා රාග දෝෂෙ අල්ලතැයි. හැබැයි හරියම ලස්සන වැඩේ මේ වගේ සාර්ථක භාවනාවක අකාලික ප්‍රතිඵල වහාම ප්‍රතිඵල දකින්නකොට ඇති වෙච්ච රාගයක් තියෙන්න ඕනේ. ඊයේ රාගයකට හෙට රාගයකින් කරන්න බෑ. අනුන්ගේ රාගයකින් කරන්නත් බෑ. ඒ නිසා මෙතෙක්කල් රාගය කෙලෙසන දෙයක්, නරක දෙයක්, කැත දෙයක් කිව්වට මේ පරිේශණය කෙරෙන්න නම් රාගයේ අස්පනා පිට, ලේ පිට තියෙන්න ඕනේ. ඒ නිසා එතකොට රාගය කෙරෙහි තියෙන්නේ මේ පරිශ්‍රණයට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක වටිනාකම. මෙතෙක් කල් තිබුණ රාගය දුරු කරන්නනේ. අන්න ඒ වෙනස තමයි සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ. රාගය කෙරෙහි මේක මට ප්‍රෝජනයි නිවන් දකින්න මට රාගය ඕනෑ කියන හැඟීම ගන්න වෙනවා. දුකින් දුරවන් කරන්න යන ගතිය එනකොටම ද්වේෂය මායාකාරී විදිහට වැඩ කරනවා. ද්වේෂයටත් එහෙමයි රාගයටත් එහෙමයි සෑම කෙලෙසයක්ම මේ දෙකේ යටතේ වැටෙන්නේ එන්නකොටම මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒක අභීත වැඩක්. ඒක නිසා ඒක කල්පනා කරනකොට හිතන විදිහට හිතනවා කියන්නේ චින්තාමය ඥාන ඉස්සර වීමක්ද කියන සැකයට ඉඳ තියලා මම කතා කරන්නේ හිතෙනවනම් බොහෝ විට සාර්ථකයි. ගරු ස්වාමීන් වහන්සේ අපේ නිවසේ දෛනිකව වැඩ අතර බණ සීඩී අසන්නෙමු. මින් අවඩක් හෝ වැඩක් වේද මම හිතන මෙතන ඉන්න ඔක්කොටම මේකට මේ අදාළ අත්දැකීම් තියෙනවා කියලා. මූල ධර්ම වශයෙන් නම් කීයකී බණ කියනකොට ඉසෝදානාල වාඩි වෙලා දන ගහගෙන බණ අහන්න ඕනේ කියලා. මෙතන එහෙම කෙරුවොත් එහෙම අපිට ඒක සඳහා වෙලාවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට වැඩක් කරන ගමන් බණානවා කිව්වම ඒක පැත්තකින් කියකි ධර්ම ගෞරවේ නැහැ කියන. ඒ කියන්නේ ඒකයි මේ ප්‍රශ්නේ අහන්න හේතුව ධර්ම ගෞරවය කියලා කියන්නේ net කන් යොමාගෙන හිත නමාගෙන ලස්සන වචන peeliyak කියන බණක් අහනකොට අන්‍ය විහිිත නොවි ඒකටම 100%ක් හිත යොදාගෙන ධර්ම ගෞරවයකට බණහන්නේ කියලා කියනවා මොකද ධර්මය කියලා කියන්නේ එහෙම දෙයක් කියලා. ඉතින් එහෙම කෙනෙකුට හිතනවා මේ අනේනකොට කන බොනකොට බණහන එක හොඳ නෑ කියලා. ඉතින් ඒකකොට වෙන්නේ ඒ සඳහාම පේ වෙලා කරන්න ගියොත් මේක වෙන්නේ නෑ. ඒක නිසා කරගෙන කරගෙන යනකොට මේ වගේ ධර්ම ගෞරවයක් මත්තර පහළ වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවඩකුත් නොවෙන්නේ නොවේයි. නමුත් වැඩපැත්ත වැඩි නිසා මම කියනවා මේක කාලයක් කරලා බලන්නයි කියලා. කරලා බලනකොට තමන්ට තේරෙන පටන් අරගනී මේ මේ ධර්මය ඇහිීමෙන් සිදුවෙන ලාභය මේ අර අතිරේක ලාභයක් විතර ගන්නවා මිසක් ධර්ම අගෞරවයක් කරන්න ධර්ම ගෞරවය නැති කරන්න අපිට චේතනාවක් නැහැ. කරන දේ නම් හොඳ වැඩ තමයි ඉතෝ දනාගෙන සුදු ඇඳගෙන වැඳගෙන අහන එක තමයි. නමුත් මේ වෙලාව කරන්න බැරි කම හේතුවට හිතන දෙන අපේ තියෙන මේ පවුපින් මදිකමට අපිට එහෙම කරන්න බෑ. ඒක නිසා ඉතින් පුළුවන් තාලෙට මේක හිතගෙන හරි ඉඳගෙන හරි කරනවා කියන හැඟීමෙන් කරන්න ඕනේ. නමුත් ඒකෙන් අර මේ ධර්ම අගෞරවයක් වෙන්නේ නැහැ කියන එක එහෙම කියන්න තරම් අපිට අයිතියක් නැහැ. ධර්මයෙන් කරනවා නම් බොහොම ඉස්සෝදාන ආගම කරන්න ඕන කියලා තමයි කියන්නේ විශේෂයෙන්ම ඔය දේව ධර්ම ජාතකේ මෙම සඳහන් කරලා තිනවා යකා ඇවිල්ලි වෙලා කියන්න හදනවනේ කියන ඔහොම බණ කියන්න බෑ මාවත් සුදු කිරින් පැණි වල ඉන්න මොනවද හඳුන් කිරිපැණියෙන් නාවලා මටත් ආසනයක් පනවලා උඹත් ඇවිල්ලා වාඩිලා හිටපන් බණ කියන්න කියලා ඒ බෝසත්න් වහන්සේ කියනවා ඉතින් ඒ හැඟීමෙන් තමයි අහලා තියෙන්නේ නමුත් අපිට මෙතන තියෙනවා ඉන්ටර්මීඩියට් ටෙක්නොලොජි එක පාවිච්චි කරනට අප්‍රොප්‍රියට් ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න වෙනවා ඒකල තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් මොකක්ද? පානකුතුය සතිය ගැන අපි අපි බලනකොට වෙනස් කරන්නේ අපි හිතමු එළවලු කපනවා නැත්නම් පිටන් හොදනවා නැත්නම් ඉන්ද්‍රියක් කරන ගමන දීදාන ගමන. මොකද මනහන්න ඒ දෙකම පුදුම දෙකක් බලන්න ඇත්තටම සතියෙන් සතිය පැත්තෙන් බලනවා නම් ප්‍රශ්න දිහා එකම වැඩක් කරනකොට පිටවන සතියට වැඩිය වැඩ දෙකක් කරනකොට පිටවන සතිය බලවත්. හැබැයි ඒක ඒක පටන් ගන්නම නෙවෙයි. පටන් ගන්නකොට ඒ පුදුලට කියන්නේ one thing at a time and that done well. ඒ නිසා ඔක්කොම පටන් ගන්නට එකකින් පටන් ගන්න ඕනේ. පටන් ගන්නකොට ඒක සාර්ථක වුණාට පස්සේ අපි කරන්න දෙයක් නැහැ නේ බාධා එනවනේ. ඊට පස්සේ කියනවා බාධා තියෙද්දිත් මේක කරගෙන යන්න. ඊට පස්සේ ගිය තැනක පැහැදිලිව බාධා ගණන් ගන්න නැතුව යන්න පුළුවන් නම් බාධා නැතුව යන ගමන්ට වැඩිය හොඳයි කියලා. අනිත් වගේ ඒක නිසා මේ මේක චපල විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා මේ කොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ මේ තොවිල කරන්නයි කියලා. පටන් ගන්නකොට කියනවා නිස්සද්ද තැනකට යන්න ඕනේ ඔක්කොම කියන. ඉතින් අන්තිමට පුරුදු එක්කනට තියෙනවා එහෙම ඕන කරන්නේ නැහැ කියලා. නමුත් ආධුනිකයාට පුරුදු එක්කනට පුළුවන් නිසා මටත් පුළුවන් කියලා පටන් ගත්තොත් කලබල තැනක කවදාකවත් අඩිය පාද ගන්න නැහැ. ඒ නිසා මුලදී ගෞරවය එහෙමම තියෙනවා. එකයි එකකට ඒක හොඳට කරනවා කිය. කරගෙන කරන යන මේ ලෝකේ ස්වභාවය තමයි එnde එnde එnde විවිධාංගීකරණය වෙනවා. අන්නේ විවිධ අභියෝගයකදී පවත්න මේ සතිය අභියෝග නැතුව පවත්න සතියට වැඩිය ශක්තිමත්. ඒකනේ සර්කස් කියලා අපි කියන්නේ නිකන් පොළවේ ඇවිදිනකොට ඒකේ සර්කස් එකක් නෑ. කැරගෙන බැරලයක් උඩ ඇවිදින්න පුළුවන්ද? ඒක හරිට වැඩි වෙන සමතුලිතයක් තමයි වෙනස් සමතුලිතයක්. අන්නේ වගේ එන්නේ එන්නේ සතිය ඉස්සරහට යනකොට මේ හිත කවදාකවත් මොනම දෙයක්වත් ලැබුවට එදාට සතුට වුණාට අනිදාසට එකමද? හිතේ තියෙන එහෙම මේ ඒක සතියට බාර දුන්නා. ඊට පස්සේ සතිය යොදවන ශක්තිය අතිය මේ හිත මේ දක්ෂ වෙන්න හදනකොට මූලික වාසිය ලබා ගන්නවා සතිය තුළින් කරදර තියෙද්දි සතුටුමත් වෙන්න පුළුවන් කියලා. Uh, Venerable sir, can you please explain how one meditates on the death? Maranusati. Mm, I think yesterday uh, we took time in the, uh, the explaining the Maranusati. So therefore, I, I just wanted to uh, take time about this uh, repulsivity of the 32 parts, Maranusati, Metta and Buddhanusati, just to tackle. So therefore, for my understanding, we have already tackled these 32 parts under Maranusati. So I think better to listen to that uh, instead of taking another separate time for Maranusati. භාවනා කිරීමෙන් අන්‍යාගමිකයන්ට නිවනට යා හැකියි. මේක මේ මේ මේක මේ අන්‍යාගමිකයන් කියන එක මේ ඩිෆයින් කරන්න කැමති නම් මම උත්තර දෙන්න පුළුවන්. අන්‍යාගමිකයන් කියන එක ඩිෆයින් කරන්න අමාරුයි. මට කිය කිය හැම මිනිසෙකුට නිවන් යන්න පුළුවන්. මොකද බුදුරජාන්සේ බණ කිව්වේ මිනිසෙකුට. මේ මිනිස්සු අන්‍යාගමිකද අපේ ආගමේද කියලා අඳුරගන්න ඒ අන්‍යාගම කියන ලේබල් එක තමයි අමාරු. මේ ඩිෆිනිෂන් එකෙන් තමයි අපි සෙක්ටේරියනිසම් වලට වැටෙන්නේ. ආගමෙන් කරන්නේ සෙක්ටේරියනිසම්. ධර්ම ඈ ඔව් මොකද්ද බෞද්ධ වෙනවයි කියලා කියන්නේ. මොකද්ද මොකද්ද bare minimum intrinsic character of a buddhist? ඈ? ඒ ත්‍රිවිධ රත්න සරණ යන්නේක ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒක එක චිත්තක්ෂණිකෙන් කරන්න පුළුවන්. ඕන වෙලාවක ඕන කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අපි කොහොමද කියන්නේ අපි මේ උපත්යෙන් බෞද්ධ වුණා මොකද හේතුව අපේ අම්මලා තාත්තලා නිසා අපි කෙරුවා. නමුත් තව කෙනෙක් ඒ කතෝලික ආගම ගැන විරුද්ධව කතා කරන කෙනෙක් කියනවා දරුවා ඉපදිලා යමක්වත් තේරෙන්නේ ඉස්සලා ඌ බෞතිස්ම කරනවා. එච්චර අපරාධයක් තියෙනවද කියලා අහනවා. මේ පොඩි දරුවට යමක් නොතේරෙන වෙලාවේ ඒ කාට හරි කැප කරනවා කිව්වා මේක මා විශාල ඒ පොඩි දරුවගේ තියෙන අර නිවහල් පිළිතුරු කමන කරන බාධාවක් කියලා. ඊට පස්සේ ඌ දන්නේ එච්චරයි. බෞද්ධිස්ම කෙරුවට පස්සේ කියනවා බෞද්ධ කීවොත් එimhe තදාතනික අපායට යනවා කියලා. ඒක ඌ යන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සේ අපි වගේ මේ පොගුල් මනසක් ඇති මිනිස්සු තෝ අබෞද්ධය තොට බෑ කියලා. ඒක මහා මං කියන්නේ හරි කැතයි කියලා ගේම. මේ මිනිස්සු ආම්ල සාතලා එන්න උපදින්න කලින්ම හිර කරනවා. අපිත් ලේබල් කරනවා මේ මිනිස්සයා මේ මේ බුදුහාමර මෙච්චර පළල් මනසක් ඇති කරගෙන කියන අපිත් අපිත් මේ මිනිස්සු හිර කරනවා එන්න පාපේ පැත්තට බෞද්ධය කියලා. එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ. අපි manussකම ගමු. ඕනෙම මිනිසෙකුට පුළුවන් නිවන් දකින්න. ඒ කියන්නේ මම මේ නිවන පුංචි කරන්න හදනව නෙවෙයි. මම කියන්නේ මනුස්සයට පමණයි පුළුවන්. දෙක අපි තණ්හා මාන දිටි කියන තුනෙන් දෘෂ්ටිය තමයි මේ කතා කරන්නේ. මුත් ඉස්සල්ලාම කඩන්නේ දෘෂ්ටිය. සෝවාන් වෙනකොටම කඩන්නේ දෘෂ්ටිය නිසා දෘෂ්ටි ඉච්ඡර බරපතල කෙලේශයක් නෙවෙයි. සෝවාන් වෙනවා කියන එක ලේසි වැඩක් කියලා නෙවෙයි මම මේ කියන්න හදන්නේ. සෝවාන් වෙනකොටම කඩන්න පුළුවන් දෘෂ්ටි නිසා දෘෂ්ටි කියන එක ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඉතින් නිසා මේ බෞද්ධ වුණා හෝ අබෞද්ධ වුණා හෝ දැන් බෞද්ධ වෙච්ච කතිය තියා බලන්න කවුද බණ භාවනා කරන්නේ කියලා. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ බණ කියන්න ගියාම ඒ ශාංශය මේක විස්තර කරේ මෙහෙමයි. ඒ ශාංශය කියනවා මම වෙස්ට් එකට ගියාම කවදාකවත් මම බුද්ධ පුත්‍රෙක් කියන්නේ නැහැ. මම බුද්ධ ආගමේ කියන්නේ මම කියන්නේ මම ධර්ම දූතෙට ආවේ. ධර්ම දූත සේවාවක ආවේ. බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්න එපා. මම සංඝයා කියලා ගණන් ගන්නත් එපා. මොකද ඕගොල්ලෝ පුද්ගලවන්ද බබවන්දරන කැමති නැහැ. මම ඒක දැනගෙන ආවා. හැබැයි මම ධර්ම සූත්‍රය ආවේ. ඒක නිසා ඔයගොල්ලෝ කැමති නම් මේ බුදුරජාණන්සේගේ ධර්මය පිළිගන්නන්ට ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට් කරන්න මම ලෑස්ති උගන්වන්න. ඒක තමයි මම ඉදිරිපත් කරන ක්‍රමය. ඊට පස්සේ ඒ ස්වාමීන් ප්‍රශ්නයක් නගනවා. හොඳයි ඕගොල්ලන්ගේ කෙනෙක් ධර්ම ගැන හදාරපු කෙනෙක් කිව්වොත් එහෙම ධර්ම කියන්නේ 84000 ධර්මස්කන්ධේ. ඉතින් මේ 84000 ධර්මස්කන්ධේ දැනගන්න එපා. පිළිගන්න හරිනො පිළිගන්න හරි. ඉතින් අපි දන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් කොහොමද අපි මේක මේ ප්‍රකාශයක් කරන්නේ කියලා? ඒසොට මම කියන්නේ 84000 ධර්මස්කන්ධේ සතිපට්ඨාන විතරයි ප්‍රධානද ඒක පිළිගන්නව නම් ඇති කියලා. ඔන්න ඒකට අපි එක තැන. ඊට පස්සේ සාහන්තර කියනවා ඕගොල්ලෝ දන්නවා සතිපට්ඨානේ හදාරන්න විතරක් අවුරුදු 6කින්වත් බෑයි කියලා. සතිපට්ඨාන සූත්‍රය විතරක් ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම දැන් කොහොමද ස්වාමීන් අපි සතිපට්ඨානේ හදාරන්නේ? ඒක PhD කරත් වැඩිය අමාරුයි. ඒ නිසා අපිට කොහොමද ප්‍රකාශයක් කරන්න අපි සතිපට්ඨානේ දන්නවයි කියලා. ඒ නිසා මම කියනවලු එක චිත්තක්ෂණයක මම සතිය පිහිටවන්න පුළුවන් නම් මම ලැහැත්ති ඕගොල්ලෝ ටික වැඩ කරනවා. ඉතින් ඒ නිසා මම හදාගෙන තියෙන ෆෝමියුලා එකක් එක මේ පර්තොලින් වන්සේ කැමතුනේ නැහැ. බුද්ධහම කියලා කියන්නේ භාවනා භාවනා කියලා කියන්නේ විපස්සනා විපස්සනා කියලා කියන්නේ සතිය. ඉතින් ඒකට කැමැති තැනකින් Tamanට ෆිට වෙන්න පුළුවන්. සතිය පිහිටවන්න පුළුවන් නම් එමන්ස ඒක පිළිගන්නවා නම් අනික ඕනම දෙයක් ඕන වෙලාවක අපිට ගලදුතු කරලා වෙස ගන්න පුළුවන්. ඒ බෞද්ධ වුණත් يعني සියන්නේ කායේ නායක හමුදුර වුණා සතිය පිහිටවල නැත්තම් මොකක්ද එතකොට ඒ තියෙන තත්ත්වය කියලා බලන්න. අපි බුද්ධ ධර්ම පිළිබඳ පරම නියෝජිතය දුන්නට ඒක පිහිටව ගන්න බැරි නම් පිහිටව ගන්න විශ්වාස කරන්නේ නැත්නම් කරන්නේ නැත්තම් අපි කවදාකවත් බෑනේ උන්වහන්සේ බෞද්ධ නෙවෙයි කියලා කියන්නේ. බෞද්ධුණාට මේ ප්‍රායෝගිකව වැඩේට යොදන්න බෑ. ඒ නිසා අපි මේ අර්ථකථන ජීවිතයේ අධ්‍යත්ත බහිද්දා වෙනසේදී ඔය මාජින් මේ බවුන්ඩරි එකේදී ඉර වෙලා ඉන්නේ. ඒ නිසා මේ ව්‍යාකරණ තුල අරීහිර විලක්ෂිර වෙන නිසා භාවනා කරන අය මතක තියාගන්න ආගමෙන් කරන නරකම පිළිලේ තමයි සෙක්ටේරියනිසම්. මිනිස්සයා දෙකට කඩනවා. උඹ විශ්වාස කරන උඹ නෙවෙයි. ඊට පස්සේ විශ්වාස නොකරන ම්ලේච්ඡා විශ්වාස කරන දෙයන්නාසික කෙලින්ම ඊට පස්සේ අර ම්ලේච්ඡෝ ලක්ෂයක් මරුවත් කමක් නැහැ. මොකද උන්ට ආත්මයක් නැහැ. එක් එක් දෙවියන් විශ්වාස කරන බවට පත් කරනවා. ඉතින් සුද්ධ විසුද්ධයි කුරුස යුද්ධයි යනවා. බුදුරජාණන් අපිට කවදාකවත් එහෙම මුළු ත්‍රිපිටකය කියවන්නේ කිසිම තැනක බුදුරජාණන්ගේ ධර්මයේ අයිතිවාසිකම් ඉල්ලීමක් චෝදනා කිරීමක් අයිතිවාසිකම සටන් කිරීමක් කියන වචනවත් පාවිච්චි කරලා නැහැ. දේශපාලන කිසිම බලයක් කිසිම කෙනෙකුට දීලා නැහැ. සංඝ කියන එක තියලා තියෙනවා. කිසි කෙනෙක්පත් කිරුවේ නැහැ මම මම උනාට පස්සේ නියෝජිතෙක් ඉන්නවා කියලා. සම මෙච්චර ගැඹුරු 84000ක් ධර්මස්කන්ධය දේශනා කරා කිසි තැනක කාටවත් තව කෙනෙකුට බලපාන්න කියලා හීනකින්වත් අවශ්‍යයක් දීලා නැහැ. කිසිම දේශපාලන බලයක් නැහැ. ඒකම අයිතිවාසිකම් සඳහා සටන් කරපන් කියලා. එහෙනම් ඉවරයි. ඒ කියන්නේ බුද්ධහම පිලුණු වෙනවා. එයාට කියන්නේ මේ ලැබිච්ච ප්‍රමාණය උනාට වැඩිය වැඩි. ඒ නිසා අපිට අර මනස ආයෝපිත මොකක්වත් ඕනේ නැහැ. අනිත් ආගමෙන් පතුරවන්න හෝ මේ පැත්තට ගන්න එකකුත් අපිට එහෙම එකක් ඕනකමකුත් නැහැනේ. අපිට කියන්න තියෙන්නේ එකයි සතිමත් වෙන චිත්තක්ෂණේ දුක නැහැ. අර දුක කරදරයක් නම් මෙන්න තියෙනවා. කැමැති නම් ගන්න පුළුවන් උපක්‍රමයක් තියෙනවා. කරලා බලන්න. ස්වාමීන් වහන්සේ බලන්න තියෙන්නේ මේ අන්‍ය ලක්ෂණ නෙවෙයි එතන බලන්න තියෙන්නේ අවුරුව මිනිසියෙක් මොනලක්ෂී කියුණා නිවන් මාර්ග අනුගමනය කරනව නම් එතන නිවන නෑ ඔය නිවන කියන එකත් ඩිෆයින් කරන්න වෙනවනේ අනිලක්ති කියන්නේ ඒක නිසා අපිට කිතාගේ උඹට දැන් ඉන්නේ දුකකට වැඩිලා නම් උඹ හිතනවා නම් මේ මං ළඟට අවිල්ල වෙලා මේකට උත්තර දෙන්න පුළුවන් නම් කියලා මට කියන්න තියෙන ඔබ වෙනස් වෙන්න කැමති නම් පුළුවන් ওই ඉන්න දැනේදී නම් දුකම තමයි බෙදාගෙන කන්න වෙන්නේ. වෙනස් වෙන්න කැමැතිකම තමයි අපි ළඟ තියෙන. ඒ කියන්නේ අනිත්‍ය වාර ගන්න ගතිය. වෙනස් වෙන්න කැමැති නම් එමසත් එක මේ පටන් ගන්නකොට මේ ඔක්කොම shapes manners මොකුත් ඕනේ නැහැ. මෙතනින් පටන් ගත්තාම ක්‍රමයෙන් ක්‍රමයෙන් හදලා ගන්න පුළුවන්. ඒ නිසා ඒක මේ අර මේ සාමාන්‍යයෙන් අපි දන්න මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගමේ පැත්තෙන් බලනකොට මේක බරපතල ප්‍රශ්නයක් අලුසුදු ભેදයක් තියෙනවා. විපස්සනා පැත්තෙන් බලනකොට ප්‍රශ්නයම අතාර්කිකයි ප්‍රශ්නයම භාෂාවට නගන්න බෑ ප්‍රශ්නේ ඇසීමෙන්ම අවුලාවක් තියෙනවා ඇහිීමම අවිද්‍යාව නිසා අපි ඇතුළට දාගෙන බලන්න ඕනේ දැන් අපි බුද්ධ ආගම වෙලා අපිට හම් වෙච්ච ළමයි අනුගේ සීනි කියලා කියලා ඉන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගත්තම ඉවරනේ ධර්මේ නොදන්නා බෞද්ධයා ධර්මයේ නොදන්නා බෞද්ධයන්ට භාවනා කිරීමෙන් නිවන් ඵල ලැබිය හැකිද මේකත් ඒ තරමම තමයි ධර්මයේ කියලා මොකද්ද ඩිෆයින් කරන්නේ මේකත් තාමම මේ කාටදෝ හේතු කරපු එකක්. ධර්ම වෙන දන්න කට්ටිය ඒක කරලා දැන් අපි ළඟ කඳුලක් හරි තියෙනවා නම් අපි ඒක පුළුවන් තරම් වඩන. ඒ වඩන කට්ටිය ලඟ වෙන එක හොඳයි. ඒකේ ලොකු සාන්තියක් තියෙනවා. නමුත් ඒ නොවැඩෙන කට්ටියට කරන්න හදනවා කියන්නේ කොනහනවා හෝ මම දන්නවා යා දන්නේ නැහැ කියන හැඟීම ආවොත් අනිවාර්යයෙන්ම වෙන්නේ අර තමන්ගේ தත්ත්වෙ පිළිහෙන එක. ඒ කියන්නේ තමන් අද ඉන්න தත්ත්වෙට වැඩිය මම බෞද්ධයි මම ධර්මයේ දන්නවා කියන එක ව්‍යංගාර්ථයේ මේ ප්‍රශ්නොත් තියෙනවා කියලා මට හිතෙනවා. අනේ ඒක ගැන පරිස්සම් වෙන්න. ඒකට කාටවත් අපිට උදව් කරන්න බෑ. ඒ නිසා ප්‍රශ්නේ නගින පදනම අවිද්‍යාව. ප්‍රශ්නේ වර නැගෙන්නේ අමතර වචන දාගෙන. ඒ වචන ඩිෆයින් කරලා බලනකොට ප්‍රශ්න මෙතන ඉතුරු වෙන්නේ නැහැ මොකක්වත්. මම බලන්නේ මේ බුද්ධ ආගම පැත්තෙන් නෙමෙයි. මම බලන්නේ බුද්ධ ධර්මයේ පැත්තෙන් බැලුවොත් මේවා එකම දෙයකක්වත් මේ ගන්න කියලා මණ්ඩි මොකක්වත් නැහැ. නිකාන්තිය වෙන දේවල් මෙතන තියෙනවා. භාවනාවේදී ආනාපාන 1 2 වශයෙන් භාවනාවේදී ආනාපාන 1 2 වශයෙන් පාදයේ තියෙනකොට ගණන් කිරීමේදී 1000 පමණ දක්වා හිත හික්මවා ගන්න පුළුවන් නමුත් පසු විවේකයක් ගන්නා විට මොළයට වේසක් දැනේ. දැනේ. 1 2 වශයෙන් ගණන් කිරීම හිත හික්මීමට ඉතා පහසුයි. මම දකුණට වඩා නමුත් මේ මොළයට බරගතියක් දැනේ. මේ මාර්ගය ගැන ඔබ වහන්සේගේ අදහස කොමක්ද? වෙනත් හිත හික්මීමේ මාර්ග මොනවාද? වම දකුණ සහ ගණන් කිරීම හැර. පළවෙනි එකේ මට පේනවා මේ භාවනාවේදී එක දෙක වශයෙන් පාද තියෙනකොට කියලා. වරන් ඇතුලේ ආනාපානයි කියලා දාලා තියෙනවා. සක්මන් භාවනාවට නොවෙන් කියන්නේ ලකුණු පටන් ගන්න තියෙන නමුත් විස්තර යන්නේ සක්මන් භාවනාව දිගේ. මම නැවත ප්‍රශ්න කියනවා ගරු ආමුදුරන් වහන්සේ ආමුදුරණී භාවනාවේදී වරහන් ඇතුලේ ආනාපාන එක දෙක වශයෙන් පාදයේ තියෙනකොට ගණන් කිරීමේදී 1000කට පමණ දක්වා ගමන් කිරීම හික්මවා ගන්න පුළුවන්. නමුත් පසු විවේකයක් ගන්නා විට මොළයට වේශක් දැනේ. ඒ නිසා මේකදී කියන්නේ සක්මන් භාවනාවේදී වම දකුණ වෙනුවට එක දෙක වශයෙන් පාදයේ තියෙනකොට කිව්වොත් නම් මම හිතන්නේ ප්‍රශ්න තේරෙනවායි කියලා. මේක මේ විදිහටම විස්තර කරලා තිනවා විසුද්ධි මාර්ගයේ සතිය පිහිටීම සඳහා උපක්‍රමවලදී ගණන ගාතාවක් තියෙනවා ගණනා අනුබන්ධනා පුසනා කියලා මේ එහෙම දුවන හිතක් තියෙනවා නම් ඒ හිත හරියට එල්ලෙට ගණ්ඩ ගණන් කිරීමේ ක්‍රමය අනුබන්ධනයේ ක්‍රමය පුසනා ක්‍රම කියලා එක එක පුංචි පුංචි උපක්‍රම. ඒ ගණනා කියන එක විස්තර කරනකොට පැහැදිලිවම කියනවා උන්දර්ශනයක් වශයෙන් කියනවා නම් හිතවිලි බහුල කෙනාට වරින් වර ආනාපානෙ පේනවා නමුත් බොහෝ විට හිතවිලි එනවා නම් එයාට උපදේශයක් වශයෙන් දෙනවා ගණනා ක්‍රමය. මොකද්ද ගණනා ක්‍රමය කියන්නේ? මම මේ කතා කරන්නේ ඉඳගෙන කරන එක. ආස්වාස ප්‍රස්වාසය හිතවිලි වලින් තොරව යනවනම් අපි එවැනි ආස්වාස ප්‍රස්වාස ඉලක්කම් වලට ගණන් ගන්නවා. ආස්වාස ප්‍රස්වාස 1යි. ආස්වාස ප්‍රස්වාස 2යි. ආස්වාස ප්‍රස්වාස 3යි කියලා ඒ තාක්කල් බාධාවක් නැහැ. යම් තැනක හිතවිල්ලක් ආවනේ එතනින් ආය එකට බහිනවා. ආය ආශ්වාස ප්‍රශ්වාස එකයි ආශ්වාස ප්‍රශ්වාස දෙකයි කියලා ගණන් කරනවා. හැබැයි ඒකේ පැහැදිලිවම කියනවා ගණන පහට අඩු වෙන්නත් එපා 10ට වැඩි කරන්නත් එපයි. 10ට වැඩි වෙච්ච ගමන් ගානට හිත යනවා. හිත බැඳිලා හිටිනවා. නමුත් හිත ඇතුලේ මේ කැකෑරෙන්න ගන්න. කැකෑරලා කැකෑරලා කැකෑරලා වාඩි වුණාට පස්සේ වෙහසක් දැනෙනවා. පහට අඩු වුණොත් අර සතිය සමාධිය වැඩෙන්න තරම් එල්ලයක් දෙන්නේ නැහැ. ළඟ ළඟ කරකෙන නිසා 5ක් 10ක් අතර ගානකින් උදාහරණයක් වශයෙන් කියනනම් බාධාවකින් තොරව ආනාපාන යනවනම් හිතවිලි බාධා වෙනදා තියෙනවා මේ වෙලාවේ නැත්තම් ඇතුළේන අපිට වෙන එකයි ඇතුළේන අපිට වෙන දෙකයි ඇතුළේන අපිට වෙන තුනයි ඇතුළේන අපිට වෙන හතරයි ඇතුළේන අපිට වෙන පහයි හයයි හතයි අටයි නවයයි 10යි ආයසරය තමන් විසින්ම එකට එනවා මෙන්න මේ රවුන්ඩ් දෙකක් කරකවනකොට හිතවිලි බොහෝ විටට දුර්වල වෙනවා පාවොක්සයිඩ් මේකට ආර්ය අෂ්ටාංග මාර්ගයට කවුරු කිරිමක් වශයෙන් 8ට ගිහිල්ලා ආපහු එන්නේ කියලා කියනවා. එක එක නයි එක එක නම් 5ක් 10ක් අතර ගණන් වල යනවා. දිගට ගණන් කිරීම හොඳ නැහැ කියලා පෙන්ලා දෙලා තියෙනවා. ඒක නිසා මේ අනුබන්ධන ක්‍රමය කියලා කියන්නේ මේ මිගපද වළංජන ක්‍රමය කියලා. ඒකට මේ අටුවාවේ පෙන්වන්නේ අනුබන්ධන ක්‍රමය කියලා වැද්දෙක් උපමාව පෙන්වන්නේ ඉතර සබ්බේ එකක් නෙවෙයි කියන්නේ මොස්සද්දගේ කතාවක්. මස්සද්දෙක් මුවෙකුට විද්දට පස්සේ ඒ මුවා අයිය කහගෙන දුවනවා. දුවනකොට මුවාගේ සැර වැඩි, වරින් වර ලේ හැලෙනවා. ඉතින් ඒ නිසා වැද්දා අර මුවා අඩි කුර දිගේ තමයි අනුබන්ධනය කරන්නේ. ඒක දිගී දුකට යනවා. අනුබන්ධනයට ලේ කඳුළුත් හැරපේනවා. එතකොට මේ වැද්දා කරන්නේ වැඩි වැඩි කල් යන ඉස්සලා මුවා පිටිපස්සෙන් අල්ලා ගන්න නිසා තියලු වැර යොදලා අර මුවා අඩි දිගේ යනවා. ඉතින් එහෙම යනකොට අටුවාචාරින් වහන්සේලා මවන චිත්‍රයක් මේ වැද්ද මේ මුවා ගලක් උඩින් දුවනවා. ගල්තලාවක් උඩින් දුවනවා. එතකොට දැන් මේ මෙතෙන් ආව කැලෙන් එතකොට පස් මේක පයින්න ගල උඩ. පයින්නකොටම අඩි ලකුණු පේනවා අර කුලේ කුරෝල තිබුණ වැලි ටික තියෙනවා. තව අඩියක් පේනවා ඉන් යට නැහැ. දැන් එතකොට මෙයා දන්නවා මෙතනින් ඇවිල්ලා මුවා වැද්දා මුවා පැන්න ගලට දැන් යාට සිද්ධ වෙනවා දැන් මේ ගලෙන් පේන්න නැහැනේ දැන් කොතනින්ද කැලේට රිංගුවේ කියන එක මුවාගේ වැද්දාගේ තියෙන ඉවක්. ඌ අඳුරනවා අලිමංකට අඳුරනවා ඉත්තෑමංකට අඳුරනවා මුවමංකට අඳුරනවා ඒ නිසා ඌ දන්නවා මුවාරින් ගන්න මෙන්න මේ අකුලෙන් කියලා. ඒ නිසා යහපැත්තට ගිය ගමන්ම එයා බලනවා මෙතන තිබුණු අලි ලකුණු එහා පැත්තේ දැක්කොත් ආයේ මේ ගල උඩ ගියා මොකක්වත් බලන්න ඒක දිගේම යන අඳුරන් තරයි මට. ඒ නිසා අපි ගත්තොත් එහෙම ඒක ලක්ෂණ උපමාවක් කියනකොට ආනාපාන දිගේ යනවා. ගියarpසේක පාට හිතවිල්ලක් එනවා මතක නැහැ හිතවිලි දුන්නයි කියලා හිතවිලි දිගේ දුරදිග කියලා ඕන කල්පනා වෙනවා මම මේ ඉඳගත්තේ ආනාපානෙ කරන්නේ කියනකොටම හිත එනවා ආනාපානෙට ආයෙසරයක් ආනාපානෙ අහු වුණොත් අර ගල උඩ යනකොට හිතවිලියාව පහු වුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා හම්බුච්ච ආනාපානෙ වහාම අරගෙන ඒක දිගේ යන්න නැත්තම් වහපයින් අපි දැන් කරන්නේ හිතවිලියාවයි කියලා පශ්චාත්තාප වෙනවනේ ඒකයි තකතිරුකම ඒක වළක්වන්නේ අනුබන්ධන ක්‍රමය කියලා කියන්නේ යම් හේතුවකට සද්දයකට ඉස්සලත් ආනාපාන පස්සෙත් ආනාපාන බාධාවක් උනේ නැති විදිහට යන්නේ කියලා. හිතවිලක් එන්නත් ඉස්සලත් ආනාපාන හිතවිලි පස්සෙත් හිතකී කරු ආනාපානට යනවා නම් හිතවිල්ලෙන් බාධා උනේ නැහැ කියලා යන්නේ කියලා. එතකොට තමන්ගේ පැත්තට වැඩි සතියට වැඩි ලකුණු දීගෙන අනේක අනුබන්ධන ක්‍රමය කියන්නේ. ඉතින් මේ විදිහට එක එක එක එක පුසනා ක්‍රමය කියලා කියන්නේ හැපෙන තැන අල්ලන එක. ඒක ඒක තියෙන ඇත්තටම දිගට තියෙන මේ හොඟාක් කමෙන්ටේරියල් කියලා මේ විශ්ිකරනවා මොකද මේ බුද්ධ වචන වල තියෙනව නෙවෙයි ඔය පසු කාලෙන් දාපුවා. නමුත් මේ ප්‍රශ්නේ එනකොට යුවකේ තියෙන මොනවද මේ ප්‍රායෝගික වෙන්නබල් sir you explain in one of the dhamma discussion when a person in anapanasati samadhi if thought come into the mind look at the thought with the mindfulness and look at start, middle and the end of thoughts. A question, what happens if you will never see the starting point maybe, the thought, we may see point perhaps close to the middle. Yes, that is also possible. The best is if you can see the beginning, the middle and the end. But in this case, usually what happens is all of a sudden in the middle only you come to know. So you know it is a thought. So therefore without a reaction, without telling thought is a bad thing, it's a mistake, it's akusala, instead you take the thought as an object of meditation and just follow to see the end of it. And then if the thought is continuing, uh, well and good, you will go with the thought. If the, it ceases to exist, don't go to the another one, instead go to the primary object. When we apply mindfulness uh, uh thought will stop suddenly or oh, sudden. Never see the real end of the thought. If we haven't applied mindfulness, uh, mindfulness thought may end up long way going the uh, going through chitta So this is what we need. If you are mindful thought will be interrupted and we will get a better chance to go back to the primary object. If you are unmindful, thought will take over. So that is why we are trying to be mindful uh, so that when uh, when the, your mindfulness become hard and uh, strong through the primary object, that very mindfulness later you can use whenever the thought happens or any distraction happens. So therefore at the beginning, what you are trying to do is maximize the mindfulness as much as possible together with the primary object. If without your immediate thought happens, you try to make least amount of damage. That's all you are doing. මෙම මූල මෙම ඉල්ලුම මේ ප්‍රශ්නේ කීත හැකි මූල ධර්ම ආශ්‍රිත බව දන්න හොඳටම දන්න නමුත් ඒ සිටින ආධුනික යෝගී පිරිසගේ අවබෝධය සඳහා ඊටමත් කරනාවෙන් විචාර කර දෙනෙමින් ඉල්ලා සිටිමි. උපචාර සමාධියේ සිට අර්පණ සමාධියට පිවිසෙන විට පුද්ගලයන්ට අත්දකින්න පුළුවන් feelings මොනවාදයි කියලා විස්තර ඇතුව කියා දෙනමින් ඉල්ලා සිටිමි. එසේම ඒ ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි වලින් විස්තර කරමින් ඉල්ලා සිටිමි. මේ දැනුම යෝගී පුද්ගලයාගේ ඉදිරි දියුණුවට උදව් වෙනවා. අත්‍තරක් වෙනවා අත්‍තරකයි සිටිමි. ඉතින් මේක ඇත්තටම මේ උපචාර සමාධි, අර්පණ සමාධි කියනකොටම සමත භාවනාවක් ගැන මේ විස්තර කරන්නේ මේ ආනාපාන සතිය කරනකොට ආනාපානයේ නෑ කිසිම මේ වර්ගීකරණයක් ආනාපාන එක විදියට සමතියෝගාවචරයට විදර්ශනා උපකාර යෝදාවචරයට උදව් කරනවා. ඒක තවදුරටත් අවධානය කරනවා කියන තින්නේ සරුවච්ච දේශනා පැවැත්වෙන එකම එක කර්මස්ථානයේ මේ සමත විදර්ශනා දෙකටම පොදු ආනාපාන විතරයි. ඉතින් ඒකයි මම හිතන්නේ වැඩිපුර මේ ගෞරවයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ආනාපානය කරනකොට සමහරුන්ගේ හිත සමත පැත්තට යනවා. සමහරුන්ගේ හිත විපස්සනා පැත්තට යනවා. ඒක දන්නේ නැහැ. හැබැයි සමහර විටක එක්කනාගෙමත් උදේවරුේ සමතට යනවා, හැන්දෑවට විපස්සනා යනවා වෙන්න පුළුවන්. ඒ ඇති පරිසර සාධක අනුව. ඒ සමත සමාධියේ තියෙනකොට උග්ඝාන නිමිත්ත, පරිකම්ම නිමිත්ත, අර්පණා නිමිත්ත කියලා නිමිති තුනක්. ඒ කියන්නේ සයින්ස් තුනක් වෙන්නනවා. අපිට ඉංග්‍රීසියෙන් කියන්නේ කියන්නේ. So the question I have to translate, though it is a the theoretical question, uh, the request is to explain this access concentration and the uh, the absorption concentration. And uh, my preliminary remarks are, this is directly related to the uh, pure concentration meditation. and as far as the mindfulness on the in-breath and out-breath is concerned, that can cater for samatha as well as vipassana. This is the only object of meditation uh, well respected and maintained so far that can cater for both. That may be the one reason that it has been recognized well. So in Upachara Samadhi, that means the access concentration, and before that you have to understand uggahanimitta, that is the educating and then the parikama nimitta that at the upachara level you get certain amount of science and you have to be very skillful in that and then appana the anapana nimitta so there are three uh, signs are appearing uh, this is well explained with respect to the kasina bhavana but even with anapana you can explain at the beginning the yogi understand as far as the Uggana is concerned, very difficult to keep the object of meditation face to face because so much of hindrances towards pain and sounds. So therefore at the beginning you have to uh, really fight to get the uh, get the anapana isolated and keep it face to face it. So the time, the, the skill you develop to keep the object face to face I would say it is a meter that uh, you can fairly predict. I can keep the object for 5, 6 uh, rounds or 5, 6 minutes or 5, 6 seconds. You are sure fairly it is with the in-breath and out-breath. So that we can say meter, and then you can have, you have enough reason to develop positive thinking and uh, hopeful. And then more and more you go there, it continue to be few minutes more and more to associate with the primary object face to face, you must try to keep the distance less and less. That means you have to be very vigilantly, diligently observe the object so that there are no chances for thoughts to come in, no pains to entertain, no sounds to come and disturb. So when the object and the mind, meditating mind come closer and closer, you experience to a certain extent, mind is free of hatred, mind is free of desire, free of laziness or sloth and topper, and it is not uh, perturbed, it is not agitated, it is not entertaining doubts. That other means it is calm and quiet, it falls upon the object again and again. So it indicates temporary, the mind is free of five hindrances. But that uh, theoretically unequipped yogi will not recognize because they are not having enough uh, knowledge. But if it's someone frequent with the knowledge, easily can understand now fairly it's a matter of mind and the object and keep on going. And what you have to do is to maintain that. And if it is possible to recognize, okay, now I am well uh, above the distractions, but if you are going to think if you are going to entertain anything, what happens is again, the hindrances will come. For example, am I in the good path or not? That means hindrance, the doubt. You are the very person introducing this kind of turbulence in this unturbulent flow. So therefore you have to appreciate yourself. So in the upachara level, you find as if you are taking your vehicle from your garage and taken from the small roads and you go to the now uh, motorway. And there are no signals, uh, traffic signal, then you have to go. You can go, you can make the trip. Till that uh, you have a lot of uh, signals and uh, small paths and people crossing here and there. But uh, when you go to the freeway, then the trip happens. So likewise, when you go to Upachara Samadhi, you feel now the trip is going. When they are when it is happening, uh, Upachara, before you go to the Arpana or absorption, at the Upachara level, there are a number of signs but uh, what happens is if I, if someone is enumerating them, while thinking, meditating, you try think about these things. That is becoming a distraction. But but you have to keep in the mind, as far as no nivaranas or hindrances, then the mind state will be represented as a projection of light, lightness, and the, we'll say, one-pointedness or whole body experience and a kind of inner peace, inner space. So these are the some way of hints to say now temporarily you can come there. When that is happening, if the, the, basically the commentators are taking the light as the example, the original light you see is very volatile and very lively here and there it comes and just like a clouds going up and down, and uh, no stability, and there is no kind of a consistency. So, but anyway, it indicates here and there mind is free of nivaranas and on and off nivarana coming. And therefore, you keep on the track with the object of meditation without paying attention on this light. And if you are correct, the light will appear like a dead, but its consistency is like a wall. And you can see it is spreading, not pure white, off-white, but it is consistent now. Earlier it was volatile and changing, now it is not at a dead wall. You can understand, there, you develop the confidence more and more with the primary object. But even then it says that is not enough, uh, this concentration is not powerful enough to put into work. Still, if you are sharp, not paying the attention to the light which has arisen, you can just see the object of meditation, but it is very vague. So to say, there is no difference between the in-breath and out-breath, and the touching point also lost. But you have a light, uh, like a, uh, when a wound is being healed, you have the scar. So by, by looking at the scar, you can say this is the point the wound was. But it is not irritating like earlier exactly the touching point, there is a sign remaining. You can take the refuge and just keep it for the temper, as a temporary benchmark. Keep on meditating. Then this light, organized in three ways, according to the commentators, this light become brighter and brighter, come into the shape like a disc, and slowly, slowly, it going to come closer and closer. So these three kinds of evolutions are the peak of Upachara Samadhi. And when it comes closer, there's a kind of electromagnetic field and the mind and the object become invariably connected. Even if you're going to give another thought, the mind will not accept it. And noting become impossible. If you are going to note, it will be a disturbance. But just being, just observing, because there's no object now. And this going to come. At that time, what to do, no one can say. It's a happening, uh, so you have to keep the attention, letting this natural phenomena to happen. Example, a decent example I can give, I can give a bad example, it's very good, but you will blag at me. But anyway, I can give a decent example. So when you are visiting a house with small children, in Sri Lanka, not here, usually children become quite uh, සබකෝල වෙනවා කියන්නේ මොකක්ද? shy. And they, they never directly come to the visitors, but they are very inquisitive. What they do is remove the, those, the screen and just peep and see what is happening in the living room. And you can see, and later if you are not paying any attention, you will put a part of the body and just appear and only other part is hidden. And even then, if you are not, if you say, yes, Baba, come, then run away. So what you have to do is you have to just keep on talking with the, in the elderly manner, then it's come the full body. And then just waiting at the, this thing, and waiting. And even then if you say, hello, come in, no, run away. And after along the wall, pushing little by little. So if you are kind of a skillful and ultimate, come and sit on your lap. Till that you have to do something by not doing. That is the way you can get the attention of a young children. Exactly like that when the object going to come, you must know now object also have the interest towards you. And if you are going to be smart, it will run away. So in a such a way, you have to be, you have to maintain the same talk with the elderly people so that it will come. So therefore, apana, the very first level, it's a lot of shyness, sabakola, kodugati, lot of there. So there is no science there. It's an art. It's the aesthetic part. You have to understand how to develop it. And then make, uh, after certain closeness, it develops huge attraction and then they merge each other. Up to that only this, uh, during the periphery of the electric magnetic field, you have to be very skillfully letting this growth happen. So object become, uh, the light become ultimately like a seeing through a glass light or like a සිකුරු දරුව කියන්නේ මොකක්ද? Mercury. Eh? Venus, Venus. Just like the Venus, that is a very bright, attractive color, and the light becomes like that, and it is it is coming in a in a kind of a jerk, coming closer. So when that happens, best thing is to give into that situation and wait. And then it's merging happens. When happens, for an example, as I mentioned in the day, in a cool and climate, shady climate, if you see the newly coming morning sun, and if there's a patch of sunlight there, and you are now presently in the cool area, and you feel like going to it because here cooler, the sun is warmer. So each step you go there, you know still you are not in the spot. The moment you go into the spot, huge changes go into place. You become bright, you become warm, and you can directly see the sun. Till you go up to that level, you know you are closing but not going to the light or spotlight also same. So exactly when you go there, you feel now no more. These are two things, they become merge each other and you go into it. That very piercing in is the call is apana. And even in this uh, vipassana meditation that can happen, but it's momentary. But in samatha meditation you can master it for few minutes and kind of thing. And in the Parisambhidamagga, uh, especially commentary, it says, uh, very, how do you call, very technical way it says, up to the point it develops to the high level of upachara samadhi, your effort, your entrepreneurship is very important. So you have to push it in a such a way to make the object and the mind closer and closer. And after a certain level, you feel nothing is no much avail, valuable because nothing disturb you. And the object also become fading off, you become pointless, listless. And over there you must understand you are in the correct point and then ultimately what happens is the the entrepreneurship. Uh, in Pali it is called uh, Payoga Patippasamba. Payoga means the effort, uh, the drive. It becomes no use. And instead huge amount of upekha going to come. Now everything happened. just wait and see. And then mind, as far as the payoga is the other, direction is there, noting is there, it has relationship with object. Now it won't take much of the take of interest of the object because object is fading off and all of a sudden it drops into the upekka side. And your effort, uh, the, so far there was an effort, there was a meditator, there was an object. But this merging onward, there is no uh, or meditator, you merge with the object. So that is called Appana Samadhi. When you go there, the very early few minutes is so attractive and so imbibed in the light and just mere entertaining without a single cent of a cost. Mere gain. And beforehand, you have expended everything, nothing gain. So that is the change. And after that, uh, according to the amount of concentration you have at the point of apana, it decides how many minutes you can be magnetized into that situation. And after that it ceases, it again going to emerge into the rational mind. And they are not again you're going to feel sounds, thoughts, primary objects and everything. So this is how it is being given. It's, I would say it's rather um, theoretical way it is explaining. And this is not the only method. Many, many can have many, many ways. This is how it appeared in the books that is why it says it is a, uh, how do you call the theoretical question. But anyway, I, I recommend that uh, uh, for me also it was helpful. Very much Jana Rama's book, Anapanasati second phase, and uh, Upanita Saidos, uh, in this very life, he explained uh, Vipassana Samadhi, Vipassana Dhyana, and there also he takes this whole terminology to fit into the concentration in insight meditation, that is also very good analysis. Last question. පිටිකල ගුණරත්න ස්වාමීතුරන්ගේ බණ දේශනාවකදී එතුමා පැවසුවා මෛත්‍රී භාවනා කරද්දී මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියන්නේ එපාය. එහෙම දෙයක් ත්‍රිපිටකයේ එතුමාට හම් වෙලා නැහැ කියලා. එහෙම දෙයක් ත්‍රිපිටකයේ තිබෙන්නත් පුළුවන් නමුත් එතුමාට හම් වෙලා නැහැ කියලා. මේ ගැන ඔබ ඔබ වහන්සේගේ මතය කුමක්ද? මට මතකයි මේක අපි ගිය පාර කඳුබොඩ භාවනා ඉවරලා අපි ගියා මේ කටකොන් ඥානানন্দ ස්වාමීන් හම්බෙන්න ඒ ශාංශෙත් මේක මෙහෙමම කිව්වා. ඒ ශාංශ කිව්වා මේ භාවනා කරනකොට හුඟ දෙනෙක් තමන්ට භාවනා තමන්ට මෛත්‍රී කරගෙනයි අනුන්ට මෛත්‍රී කිරීම කරන්නේ ඒක එච්චරම මේ ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි කියලා. නමුත් මට මතකයි මේ ඥානන් ස්වාමීන් වහන්සේත් ඒක එදිරි කරන්න උදව් වුණා ඥානාරාම ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව ගන්නකොට පැහැදිලිවම කියලා කියනවා ඉස්සල්ලාම Tamanට මෛත්‍රී කරගන්න. ඒක හැබැයි කොටේෂන් එක අරගෙන තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ. මේ ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ තියෙන මෛත්‍රී භාවනාව එහෙම එකක් නෑ. විසුද්ධි මාර්ගයේ හැම වෙලාවම කියලා තියෙන ඉස්සලා Taman පණ ඇති සතෙක් බව කල්පනා කරගෙන Tamanට මෛත්‍රී කරගෙන ඒක අනුන්ට දීමේ ක්‍රමය. ඊට පස්සේ මේ ප්‍රශ්නෙම මතුවන අපවත්වලදීත් මේ පිටිකල් ශාස්ත්‍රික නම කියලා තිබුණේ නැහැ මෙන්න මෙහෙම එකක් කියනවා කියලා. ඊට පස්සේ මේක දැන් මට ඒ ගුරුවරු දෙන්නේගේ දෙකක් මට ඇහෙන්නේ ඥානසාම ස්වාමීන් වහන්සේ කියනවා මේකෙන් කරන්න කියලා ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියනවා නෑ ඒක එහෙම එකක් නෑයි කියලා. නමුත් ඊට පස්සේ මම බලනකොට ඒක මෛත්‍රී භාවනාවටම කරපු එකක් නෙවෙයි මේකෙන් කියන්නේ මේ චෝදනා කරන්නේ මම නිදුක් වෙම්මා මම නිරෝගී වෙම්මා මම සුවපත් වෙම්මා කියනට ආත්මය වැඩෙනවා කියන එක. සක්කාය දිට්ඨිය වැඩෙනවා කියන එක. නමුත් වෙස්ට් එකේ කියලා තිබුණා to be nobody you have to be a somebody at the beginning කියලා. එව නැතුව nobody කරන්න බෑ. nobody කියන තැනින් පටන් අරගත්තොත් නිකන් නාම ධර්මයක් පාඩපත් වෙලා කරන්න බෑ. ඒ නිසා මම හිතාගත්තා මගේ මතේ මම ඕපන්ලි තියාගෙන ඉන්නවා. මම කියන්නේ නැහැ මේක මගෙන් පටන් ගන්න එපයි කියන්නේ යන්නෙත් නැහැ, හා කියන්නේ යන්නෙත් නැහැ. කාටද අවශ්‍ය නම් කරලා බලන්න කියනවා. මේකේ යන්න පුළුවන් නම් එච්චරයි. නිසා to be nobody you first you have to be somebody. නිසා ඉස්සනම් දැන් ඒක මේ මම හිතන මේ ඥානන්ද සෝන්ච විරුද්ධවත් පිටිකල සෝන්ච විරුද්ධව කතා කරනවා නෙමෙයි ප්‍රශ්නේ මතුවෙච්ච නිසා මම කියන්නේ. පැහැදිලිවම මම මම දකින දෘෂ්ටි කෝණේ හැටියට සීලය රකින්නකොට මම අයනේ වැඩෙනවා. ethically virtuous වෙනකොට මමයි සීල් රකින්නේ අනික කටි සීල් නැහැ කියලා තණ්හා දිට්ඨි මාන වැඩෙනවා. සමාධිය වඩනකොට තණ්හා මාන දිට්ඨි වැඩෙනවා. ඒක නිසා ඒකෙන් සංසාරයෙන් එගොඩ වෙන්න බෑ. විපස්සනා කරනකොට සීලය රකින්නකොට මම ආයනේ වැඩන බව පිළිගන්නවා. සමාධිය වඩනකොටත් පිළිගන්නවා. නමුත් ඊට පස්සේ මේ සීලයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි සමාධියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා එනේ නේක පුහුණු කරලා ඉවත් අතාරිනවා. අමාරුම දේ මම හිතනවා මම ওই කියන එක ඔයගොල්ලෝ පිළිගන්නේ. කවදා හරි මේ අපි වඩන සතියක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හැලන්න ගිය දවසේ තමයි ඕගොල්ලෝ අඬන්න පටන් ගන්නේ. මේ වඩන සතිය දුක්ඛ සත්‍යය. වැඩි කෙරුවට පස්සේ විසි කරන්න ඕනේ. මේකේ කොට වෙන්න තියෙන රාෂ්ට එකක් විතරයි. දැන් නම් අපි කරන්නේ නිවනටත් එහා තියෙන එකක් විදිහට සතිය වඩන්නේ. කාදලෝක හලන්නේ. ඒක තමයි කියන්නේ අපමාදේන කම්පතිති සති බලන් කියලා සතිය නෑ වුණා කියන සතිය නැති වුණා කියලා ප්‍රමාදේ වැටෙනවා කියලා කම්පා වෙන්න එපා. එදාට තමයි සති බලය ලැබෙන්නේ තමයි. සතියත් අතාරින්න වෙන්නේ. මහසි සාරෝ පැහැදිලිව මේ පොතේ කියලා තියෙනවා. දුවට මතක තියාගන්න සතිය කියන්නේ දුක්ඛ සතියට වැටෙන. ඒකට වෙන්න නම් මේක මේකට කියලා යන්න වෙනවා. ඒකට මම දෙන්නේ දැසෙන් තමයි පොළො ජම්ප් එක කරනකොට පිටිපයින්කොට ඒ පොල්ලේ ආධාරයෙන් තමයි අපි උඩට යන්නේ. නමුත් උඩරම ගැටේ පොල්ල විසිකරන්න එපායි. විසිකරන තම බාරකේ වැදුනොත් කෑ ගහන්නේ නැහැ. නිසා උඩට යනකම්ම පොල්ල පාවිච්චි කරන්න. ඒකල අන්තිම කෙලවර ඒක ගහලා ගන්න ජෙටිසනේ පවර් එකෙන් තමයි එහා පැත්තට දාන්නේ. ඒ නිසා ඒ සීලයත් අතාරින්න වෙනවා සමාධියත් අතාරින්න වෙනවා. මොකද යම් කිසි අපේ ආධ්‍යාත්මයක් ගොඩනගන්න මුලදී අපිට ආත්මය තියෙනවා. ඒක නිවැරදි එකක්, සිල්වන්ත එකක්, සමාධිවන්ත එකක් කරලා ගන්නෙ මොකද්ද? දුසිල්කම අතාරීමට සහ විහිලිච්ච හිත අතාරීම සඳහා පාවිච්චි කරනවා. ඊළඟට මේක තතරින් යනවා. ඒ වගේ මෛත්‍රී භාවනා කරනකොට මම ඉන්නවා ඉන්න මම වෛරයේ ඉන්නවට වැඩිය හොඳයි මෛත්‍රී ඉන්නවා කියලා අරගන්න. ඊට පස්සේ ඒක ගුරුවරයෙකුට දීලා කරන එක තමයි තියෙන්නේ. ඒක නිසා මේ ඒකදී ඔප්ෂනලි තියාගන්න එක තමයි වඩා හොඳ අපිට ආගියු කරන්නත් බෑ මොකද ඇත්තම කියනවා නම් ත්‍රිපිටකේ නෑ කියන කතාව පිළිගන්න වෙනවා ඒක හොඳට බලපු කට්ටිය කියනවා නමුත් අපේ මේ සම්ප්‍රදාන කුල තේරවාදී දිගටම මෛත්‍රී භාවනා සෑහෙන්න වැඩ කරපු දෙයක් විශේෂයෙන්ම විපස්සනා නැති කාලේ. විද්‍යාසම්සේ 56 ඉස්සර කාලේ තිබුණේ මෛත්‍රී විතරයි. කෙරුවේ මේ ක්‍රමේ තමයි. ඒක නිසා ඒක ප්‍රෝජෙන සලකලා කරමු. ඉතින් 10ට 10 ඔය කැසකුත් ආවා ඒක නිසා නතර කරමු. ඒ සිනේ ටිකක් කරලා කතා කරනකොට ඒක ඉවර ඇති. ස්වාමීන් වහන්සේ මේ එකදාර බුද්ධාංගල කියලා තියෙනවා බෙස්සේට ලුකාස්ත යෝ is to look after others. Best way to look after others is to look after you. ඒකලා acrobats වගේ අන්‍යෝන්‍ය අන්‍යමඤ්ඤ පත්‍ය වල පත් වෙලා reciprocal එක. ඒක කර්මජුරට එතික්ස් වලත් ඒක තියෙනවා. අපි වර්චුස් ගන්නකොට අනුන් නොමරහ සිටීමෙන් අනුන්ට ආරක්ෂාව දීමෙන් තමන් ආරක්ෂා වෙනවා. ධම්මෝ හවේ රකති ධම්මචාරී. බුරුම් භාෂාවෙන් උත් කියලා කියනවා කුවචු සවුන් තුරබාචු තුරබාචු සවුන් කුවචු අවුන්. අනුන්ගේ සුභසිද්ධිය සැලසෙන එකනට ඉබේම අනුන් මාර්ගෙන් සුභසිද්ධිය සැලකෙනවා. ඒක මේ සතිපට්ඨාන දාලා තමයි සරුවත්‍රාංශයේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා උඟ දිනේ කියනවා මේ අපේ වැඩ පිළිවෙල ආත්මార్థකාමී කියලා. අපි මේ පැත්තවල තනියම නිවන් ළඟට හදිනවා කියලා. සරුවත්‍රාංශ කවදාවත් බෑ. අනුන්ට සුභසිද්ධිය සැලකීමෙන්මයි අපේ සුභසිද්ධිය සැලකෙන නිසා අපි තනියම කරත් කියලා කරත් මේ රිසිප්‍රොකල් එක යන්නේ. තනියම දෙයක් මේ ලෝකේ නෑ ඔක්කොම ඉන්ටිග්‍රේටඩ් තියෙන දෙයක්. මෛත්‍රියත් ඒක ගන්න පුළුවන්. නමුත් අර මතයක් තියෙනවා අටුවාචාරින් වහන්සේලා කියලා තිනව නැතුව ත්‍රිපිටකේ විතරක් ඇති ඒක ඇත්තටම ඔය ඥානවීර හැමදාම පස්සේ වෙස්ටිකේ ඇතුල්ච්ච මත ඒක හොඳයි මොකද දැන් ගොඩක් කියවනවානේ මේක ත්‍රිපිටකේ කියවනවා මම ඥානාරාම සාරයෙන් අහනකොට අතර මම පටන් ගත්තේ ඒ අටුවාවල තියෙනවා ඕනේ නැහැ කියලා ඥානාරාම සාරයෙන් කිව්ව මට වැඩ ගන්න පුළුවන් හරියක් තියෙනවා නම් ගනි අනිත් ටික අතල්ලා අපෝ ඔය උපකරණවත් නැති කරනත් අපිට ඕනකම නැහැ නේ වැඩ ගන්න පුළුවන් හරිය ගන්න එකයි කරන්නේ විමසුමක් දෙකක් ඇති වුණාද තවත් දේශනාවක් එකක් තමයි පාලි වික්ෂණියක් හොඳම වික්ෂණ අනිත් පැත්තේ තමයි මේ ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ගන්න පුළුවන් ද වෙන වෙනම කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට මහාචාර්ය ස්වාමීන් මේ පොත කියලා තියෙන තියෙන ස්වාමීන් වහන්සේ පාලි බුද්ධිස්තික විපයි ඥානාති ලෝක ඥානති ඥානති ලෝක රෙකමෙන්ඩ් කරනවා ඒ වගේම මේ ගන්න පුළුවන් දු Theosophical Society Shipwick Melbourne එන්නේ මම උගා කටපොයිනේ නෑ ඒ ස්වාමීන් වහන්සේට ප්‍රශ්න අහනවා භික්ෂුවක් වශයෙන් ඒ ශාංශාර ගිහියෝ කරපු ඩික්ෂනරිස් වලට වැඩිය බෑගෙන කරපු කෙනෙක් නේ. ඒ නිසා කරගෙන හැම බෝධිත් හැම ට්‍රාන්ස්ලේෂන් එකම පිටිපස්සේ ඒක විශේෂයෙන් සලකලා දීලා තියෙනවා. මොකද PTS ඒ ට්‍රාන්ස්ලේට් කරපු සේරම ගියැත්තෝ. ඔක්කොටම තිබුණේ හරිම හතරස් දැනුමක් අර දැනගත්ත පාළි ටික විතරයි. බිකු බෝධි බිකු ඥානමෝලි බිකු ඥානචිලෝක විතරයි මේකට බැහැලා ඒ කියන්නේ අඩු ගන්න විනය පිටකේ කරලා උත්තර දුන්නේ. එතකොට ඒගොල්ලෝ අරවා PTS එකට ගහන්න ගියා. මොකද දැන් මුළු ඉංග්‍රීසි යන ඕන එකක කොටේෂන් දෙන්නේ PTS එකේ. ඒ වගේ කම්ප්ලීට් වෙන මොනවාක්වත් නැහැ. නමුත් ඒකට අලුත් කර කර අලුත් කර කර දානවා. මේ බිකු බෝධි ඔය දෙවෙනි විකට උත්තරේ බිකු බෝධිගේ පොත් ටික තියෙනවා. දැන් අංගුත්තර විකාය ඉතර නැත්තේ. මං ගිය පාර ගිහලා හම්බුණා. ඒකත් මහා 18කින් එළවන කියලා කිව්වා. එතකොට ඒක ඒක වුණත් බලන්න බිකු බෝධිම ට්‍රාන්ස්ලේට් මේ රිවයිස් කර කර යන්නේ. දැන් මධ්‍යම නිකායේ ආයෙ රිවයිස් වෙලා. ඒ මයිලක තියෙනවා ගියේ පාර ලියපු එක රිවයිස් කරපු එක හැමතැනම කටුගාලා. ආයෙ හදලා. ඒ වගේ අපි ඉන්නේ යුගයේ දැන් හරියට ඒ වගේ ලිටරචර් වලට හරියට මේ ඇක්සෙසිබිලිටි එක හරියට තියෙනවා. ස්වාමීන් වහන්සේ සිංහල සහ සිංහල සහ බික්ක බෝධිගේ ට්‍රාන්ස්ලේෂන් ඒ කියන්නේ ටොක්ස් වගේක් තියෙනවා කෙලිම සූත්‍රයේ සූත්‍රය අරගෙන මෙහෙ කරපුවා මේ BPS එකකින් දැදී දැන් එහෙ කරනවා මේ නිව් ජර්සි වලයි නිව් යෝක් වලයි එව්වත් ඇවිල්ලා තියෙනවා එතනට ගියාට පස්සේ තියෙනවා මේ මේ මං විඳගෙන ඉන්න මේෂ වගේ අටක් විතර මේෂ වගේ දාලා තියෙනවා ඕනම කෙනෙකුට ගන්න ටයිවාන් version එක තියෙනවා ඉංග්‍රීසි සිංහල එක තියෙනවා ඒක නිසා ඒක මම දන්නවා පැහැදිලිව මෝල්ලොන් පන්සලේ ඇති මොල්ලෝන එකට හරියට එනවා ඒවා. ඒක එකක් ගත්තොත් ඒක එච්චර අමාරු නෑ. අනිත් එක මේ ඒකේ මජ්ක්‍ධිමනිකාය වගේ එකේ මේ ඊ කොපි එක කාටවත් දෙන්නේ නැතිලු. ඒ මොකද මේ විස්තර පබ්ලිකේෂන් කරන්නේ ඒගොල්ලෝ දෙන්න කැමති නෑ. මම ගන්න විදියට පන්ති ගුණරතට විතරක් ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් විදියට දීලා තිනවා. ඒක කම්පියුටරේ තියෙන ඕනෙලාක ඊ කොපි එක ගන්න පුළුවන්. හැබැයි ටෝක්ස් වශයෙන් නම් ඒ පොත් ගන්න පුළුවන් නේ. ආඩ් එක ගන්න පුළුවන්. ටිකක් ගණන් ඒ වුණාට ඒක රීසනබල්. ඒ ටොක්ස් ගන්නවා නම් දැන් මධ්‍යමනිකා සේරම කරලා ඉවරයි, දිගනිකා කරලා ඉවරයි. ඒ නිසා ඒ වගේම තමයි මම රෙකමන්ඩ් කරනවා මේකට තුන්වෙනි ප්‍රශ්නේ ගන්නවා නම් අපි ත්‍රිපිටකේ කොයි කොටසද කියවන්න ඕන කියලා ප්‍රශ්නයක් එනවනේ මජ්ක්‍ධිමනිකායේ. මජ්ක්‍ධිමනිකායේ තමයි මේ භාවනා කරන අයට ප්‍රපංච පිළිබඳව ඔක්කොම ප්‍රශ්න තියෙන නිසා අනිතික මොකද කතා යන්නේ. සෑහෙන දුරට සිද්ධි දාලා කියන නිසා කියවන්න. මම අතර මම පැවිදෙනකොට මම කිසිම පාරිජනවත් තිබුණේ නැහැ. නිකන් නිකන් අමු අමු කියයනේ. ඉතින් මම ලොකු සන්නේ කවර පස්සේ කිව්වේ මොකද? ඔබට පුළුවන් විදිහට මජ්ක්‍ධිමනිකයි කියවපන්. කොහොමද කියවන්නේ? මේ පැත්තේ පාලිය මේ පැත්තේ සිංහල. සිංහල පාලියට ටිකක් අමාරුයි. <laughs> ඉතින් මං ගිහලා බයින පටන් අරගත්තා ස්වාමීන් වහන්සේ. මේක කිසි බුදවක් නෙමෙයිනේ කරලා තියෙන්නේ. දැන් මේකේ අන්තිමට දිග සංස්කෘත වචන දාලා කරලා තියෙන්නේ. ඊළඟට කියනවා මේ බුද්ධ ආගම කියන එක කොහොම ලේසි කරන්න බෑ. ඒක මහන්සි වෙන්න ඕනේ. පළවෙනි සැරේ 130ක් තේරෙනවද නැති. ආයතනයක් කියනොත් 35ක් තේරෙයි. 40ක් තේරෙයි. කොහොමම තමයි හැදෙන්නේ. ඒ නිසා ඒකට කියන්නේ යෙදෙන්න ඕනේ. ඒ නිසා පළවෙනියම හොඳ ඒක ඊගාට සංවිතනිකායේ අවශ්‍ය අවශ්‍ය කොටස් තියෙනවා. උජ්ජංග සංයුත්තය, සතිපට්ඨාන සංයුත්තය, එක එක එක එක කොට කරකද ඒක තියෙනවා ඒකට අදාළ සූත්‍ර ටික ඔක්කොම පොඩි පොඩි ඒවා ඊට වැඩි හරි ලේසි මජ්ක්‍ධිම නිකාය ඒක හරියටම සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සූත්‍රය සප්පුරුෂ සූත්‍රය අපි ගත්ත ඔය මහා අටිපදෝම සූත්‍ර ඔක්කොම භාවනා සම්බන්ධ දේවල් ස්වාමීන් ඉන්ටර්නෙට් මාර්ගයෙන් ගතේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා මේ මෙත්තා net එකේ තියෙනවා එතනින් ගියාම මේ ඉන්සයිට් මෙතන තියෙනවා මේ පඤ්ඤාවරෝ කියලා ආම්දු කෙනෙක් ඉන්නවා නිව් සවුත් වේද මොකද්ද ඒ වෙබ්සයිට් එක බුද්ධනේ ඒකේ සෑහෙන දුරට තියෙනවා එතනින් ගියාම ඒ වගේ තියෙන ඔෆිෂල් ලෙවල් දැන් සෑහෙන මහන්සි වෙලා දාලා දෙනවා අනිත් එක සාමාන්‍ය මේ මුළු ත්‍රිපිටකයේ අට කතා ටික තේරම ගෝයක සෙන්ටරකින් ගත හැකි ඊට අමතරව PDF කරපු ෆෝමැට් එක දැන් මයි ළඟ තියෙනවා බුද්ධ ජයන්තිකේ එහෙමම PDF කරලා ඒක CD දෙකකට බර්න් කරන්න ඒක ෆ්‍රී ඒක අවුට් 5.6 GB වලට ගත්ත හැකි. ආතාපි කියලා ගෙනල්ලා තියෙනවා කාටාරි යොමුන hard drive ඒක මේ පැත්තේ පාලි මේ පැත්තේ සිංහල තියෙන විදිහට ගත හැකි මේ තියෙන. ඉලෙක්ට්‍රොනික කොපි එක තියෙන්නේ බුද්ධ ජානි පොත් ටික. ඉතින් ඒක මේ මේ කියවීමක් වශයෙන් ඇත්තට මේ බුද්ධ ජානි කියවනකොට ඒ බුරුම ස්වාමීන් කියන්නේ බුදුහාමුදුර ළඟ ඉන්නවා වගේ. යන්නේ ඒ ඒ ෆීලිං එක පාලියමයි තියෙන්නේ. කොච්චර කෙනෙක්වත් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ ඒක හරි dry and cut and dry. පාලිය කියනකොට එහෙම නැහැ. පාලිය කියනකොට හැම වචනයක්ම තොරකනකොට නිකන් බුදුරජාණන්සේගේ සිවුරු අතරින් ගන්නවා දෙනවා. තමයි ලං වෙන එක තියෙන හොඳ සුවඳක් එන්නේ. දැන් එහෙනම් අපි බලාපොරොත්තු වෙමු මේ දවසේ වැඩ කටයුතු නිමාව 10යි වෙලාව නිසා අපි අද ගත කරන්නේ මේ තුන්වෙනි දවසේ. ඉතින් මේ තාක්කල් කිසි කරදරයක් නැතුව හිතු පරිදි කටයුතු සිද්ධ වුණා. ඒ නිසා මේක මේ தත්තර ගේන්න උදව් කරන්නා වූ පෙනී නොපෙනී උදව් කරන්නා වූ සියලු දෙනාටපත් අපි රැස් කර ගන්නාලාද උදාර කුසලයේ අත්පත් වේවා. අපි පින්කණ්ඩ කැමති යම් ඥාති පිරිසක් ඉන්නවා නම් සජීවී හෝ අජීවී මේ භවයේ හෝ පෙර භවයක ඒ සියලු දෙනාවත් මේ පින දකිත්වා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා අපිත් මේ රස කර ගන්නා කුසලයේ කිසිම හේතුවක් නිසා උපතිසම්පatti සඳහා නෙවෙයි අනිවාර්යයෙන්ම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පැමිණ වැඩවදාළේ ශාන්ත සුන්දර නිවන මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයම ලබා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.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 සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්චතු සාදු සාදු සාදු Thank you.